පැහැදිලි ස්වාමීන් වහන්සේ මේ තවත් ඇත්තටම මේක ප්‍රශ්නයකුත් කියන්නේ මට හරි මේ මේ කුතුහලයක් තිබිච්ච දෙයක් කාලයක් තිස්සේ මේ ශ්‍රද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ காரணා හතර මේ අපේ මේ පොරොන්දම් විස්ස ස්වාමීන් වහන්සේ පහ ගානේ මේකට යටත් වෙනවාද මේක මම ඇත්තට මට මට මේක මට මේක හරියටම හොයන්නත් උවමනා වෙච්ච වැඩක් නමුත් මට ඒකට ඒකට සුදුසු පුජ්‍යලිය මුණ ගැහුනේ නැහැ මේ විස මට හිතෙනවා මේ මේ මේ පහට ආවරණය වෙනවයි කියලා. මොකද බුදුරුවණකින් කියපු දෙයක් නේ මේක ඇවිල්ලා. නමුත් පොරොන්දම් ආදිය කියලා කියන්නේ ජ්‍යොතිෂයට අදාළ කාරණා ජ්‍යොතිෂ කාරණා බුදු කෙනෙක් විසින් නෙමෙයි ඒවා ඍෂිවරු විසින් තමයි පැහැදිලි කරන්නේ. ඒතකොට ඍෂිවරු කියලා කියන්නේ මේ පංචේන්ද්‍රයන්ගේ ඥානය අභිබව අතීන්ද්‍රිය ඥානයක් අවදි කරගත්තු පිරිසක්. හැබැයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඍෂිවරුන් විසින් හඳුන්වා දීපු ජ්‍යොතිෂ විද්‍යාව යම් ප්‍රමාණයකට නිවැරදි වුණාට වර්තමානයේ ඒක පරිහරණය කරන විග්‍රහ කරන පලාපල කියන කෙනා ඒ නිවැරදි අවබෝධයේ ඉන්නවද කියලා 100%ක් අපට විග්‍රහ කරගන්න බෑ. ඉතින් ඔබතුමා කිව්වා වගේ පොරොන්දම් විශ්ස ගලපනොයි කියලා ගලපන්නේ එයාගේ කායික ගැළපීම. ඊළඟට මානසික ගැළපීම, කර්ම ගැළපීම. මේ සියල්ලක්ම ඒකට ඇතුළත් වෙනවා. ඇතුළත් නොවෙනවා නෙමෙයි. නමුත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔය ගැළපීම කරන්නේ කවුද? එයාට මේ විෂය ගැන කොච්චර වැටහීමක් තියද? අර කර්ම චිත්ත ඍතු ඒවා ගැන කොතෙක් වැටහීම තියනවද? ඒව මත තමයි ඉතින් ඒකේ සත්‍ය අසත්‍යතාවය සාර්ථක අසාර්ථකතාවය රඳා පවතින්නේ ඒව මත. ඉතින් සමස්තයක් හැටියට ගත්තොත් අපිට දලා දහසක් ඇති කරගන්න පුළුවන් ඒ ටික හරියට හරියටම ගැලපෙනකොට අර ටිකේ යම් ගැළපීමක් තියෙනවා. හැබැයි අපි මතක තියාගන්න ඕන 100ට 100ක්ම ඕක ගලපනකොට හරියටම ගැළපුණා වුණත් හැම මොහොතකම කෙලෙස් සහිත බව තුල ඕනෑම මොහොතක අභිනව අර්බුද මතුවෙන්න තියෙන අවකාශයක් තියෙනවා. ඒ නිසා පොරොන්දම 100ට 100ක් ගැළපිලා විවාහ වෙන අයගෙත් විවාහ ජීවිත අසාර්ථක වෙන අවස්ථා තියෙනවා. ඒකට හේතුව තමයි පොරොන්දම ගැළපුණා කියලා කියන්නේ ඒ වෙනකොට අරන් ගෙනත් තියෙන ටික. ඒ වෙනකොට ජනප්‍රියට 100ට 100ක් හරි ගියා වුණත් අලුතෙන් ඒ අය ප්‍රතික්‍රියා දක්වන විදිහ වෙනස් වුණොත් විකෘති වුණොත් එතනින් සම්පූර්ණ විනාශ වෙනවා. දැන් කවුද අපි නිතරම කියන උදාහරණයක් මේ මහදන සිටු පුත්‍රයා ගැන බුදුහාරු දේශනා කරනවා මේ මනුස්සයා උත්සාහ කළා නම් රහත් වෙන්න තිබුණා. ඊළඟට රහත් උනේ නැහැ. අනාගාමී වෙන්න තිබුණා. සකෘදාගාමී වෙන්න තිබුණා. සෝවාන් වෙන්න තිබුණා. ඒකක්වත් උනේ නැහැ. උත්සාහ කළා නම් අග්‍රසිටු වෙන්න තිබුණා. ඒකක් උනේ නැහැ. එතකොට දැන් පොරොන්දම් බැලුවා නම් ජ්‍යොතිෂේ බැලුවා නම් ඔය ඔක්කොම කියයි. මේ අග්‍රසිටු වෙන්නට පුළුවන්. හැබැයි ඔහු එහෙම උනේ නැහැ. ඇයි උනේ නැත්තේ? ඒකට අවශ්‍ය සාධක නැතුව නෙමෙයි. ඒ සාධක හරියට අවදි කරගෙන નિවරදිව පාවිච්චි කළේ නැති. ඒ නිසා විවාහ සංස්ථාව තුලත් එහෙමයි ඒවා ගලපනකොට 100ට 100ක් ගැලපෙන්න පුළුවන්. හැබැයි ਸਰව සම්පූර්ණ විවාහ ජීවිතය අසාර්ථක වෙන්න පුළුවන්. ඒ ඒ සාංශාරිකව ගේන ශක්තිය අවදි කරගෙන පරිස්සමෙන් පාවිච්චි කළේ නැත්තම්. ඒ වගේම අනිත් පැත්තත් එනවා පොරොන්දම් වල යම් යම් නොගැලපෙන් තිබුණා වුණත් සිහිබුද්ධියෙන් යුක්තව එන අර්බුදේ තේරුම් අරගෙන පරිස්සමෙන් පවතිනවා නම් තමන්ගේ අඩුපාඩුත් හදාගෙන අනිත් කෙනාටත් උදව් කරගෙන මෙතන ඉඳන් ඉදිරියට කල්යාණ මිත්‍රයන් හැටියට පවතින පසුබිම හදාගන්න පුළුවන්. පැහැදිලිසන්න. ඔව් ඒ නිසා අපිට මේ පොරොන්දම මත්තම විතරක් විශ්වාසය තියලා කටයුතු කරන්න බෑ.